තියෙනවා ඒ විස්තර කරන්නට කාලය ගන්නෙ නැහැ. විශේෂයෙන් කියා දෙන්නට ඕන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දක්වමින් තමයි මේ දේශනාව කරන්නට යෙදුනේ. යමක මහා ප්‍රාතිහාර්ය කියනකොට හැමදෙනාටම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ගින්න ජලය එකතැනින්ම පිටවෙන්නවාගේ දකින්න සැලැස්වීම යමක මහා ප්‍රාතිහාර්ය යමක කියන්නේ දෙක යුගලය ඒ වගේම තව ආශ්චර්ය අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හා සමානම බුදුරුවක් නිර්මිත කරනවා. බුදුරුවක් මවනවා. බුදුරජාණන් වහන්සේ වගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුභ්‍යංජනයෙන් හේතුමාලාවෙන් ව්‍යාමයක් ප්‍රභාවයෙන් ඡඩ්වර්ණ රශ්මියෙන් මංගල ලක්ෂණයෙන් චක්‍ර ලක්ෂණයෙන් ආදී ඒ සියලු රූපකාය සම්පත්තියකින් බබලන බුද්ධ රූපයක් නිර්මාණය කරනවා නිර්මිත කරනවා සකටේ මවන ලද නිර්මිත කරන බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් ඒකකත් කියනවා යමක මහා ප්‍රාතිහාර්ය කියලා. දැන් නිර්මිත කරන ලද බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු අඳාරනවා. මේක ඊටමත් දකින්න විස්මිත කාරණයක්. කෝටි ප්‍රකෝටි ගණන් දෙවියන් බ්‍රහ්මය ඇවිල්ලා මේ දුර්ලභ දර්ශනය දකිනවා. ඉතින් මේ නිරිමිත බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරනවා මේ විදිහට තමයි මේ සුවටක සූත්‍රය කියන එක දිගටම දේශනා වෙන්නේ. ඒකේ ආරම්භක ප්‍රථම ගාථාවත් දෙවෙනි ගාථාවත් තමයි අද අපේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් ගත්. ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. පුච්ඡා සමේතං ආදිත්ත බන්ධං විවේකං සම්පතිපදන්ත මහේසින් අතං දේසුංචා නිබ්බාති බික්ඛු අනුපාදීයානෝ ලෝකස්මින් කිංචි මේක ගාථාවක් වුණත් මේ ගාථාවේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා ආදිත්‍ය බන්දු වූ මහර්ෂි වූ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම මේ ප්‍රශ්නයක් අහනවා මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ අහන්නේ. ආදිත්‍ය බන්දු කියන්නේ මේ ශාක්‍ය පරම්පරාවට කියනවා ආදිත්‍ය බන්දු කියලා. එතකොට ශාක්‍ය පරම්පරාවෙන් ජනිත වුණ කියන තේරෙ. මහේසී කියලා කියන්නේ මහත් වූ ශීලස්කන්ධයක් සමාධිස්කන්ධයක් ප්‍රඥා ස්කන්ධයක් විමුක්ති ස්කන්ධයක් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයක් ආදී වශයෙන් අනාකාකාර මහා බුදු ගුණ රාශියක් සේවනය කරන තේරුම. ඒ මහා බුදු ගුණ රාශියක් සේවනය කරන මහා ඍෂි වූ ශාක්‍ය පරම්පරාවෙන් ජනිත වූ බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ මේක අහනවා. විවේකං සම්පදං ච විවේකය ශාන්තිපදය මේ කියන දෙකයි කතං දිස්සා විබ්බාද භික්ඛෝ අනුපාදයානෝ ලෝකස්මින් කිං මේ ලෝකේ කිසිවක් අල්ලා ගන්නෙ නැතුව භික්ෂුව කෙලසුන්ගෙන් නිවීමටපත් වෙනවා මේකයි ප්‍රශ්නය විවේකං සම්පදන්ත මහේෂේ මෙතන විවේකය කියනකොට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවා. කාය විවේකය කියන්නේ හුදකලාව ඒකීම භාවනා කිරීම. කාය විවේකෝච ූපකට්ඨ කායානං නික්ඛම්මා බිරතානං කියලා විස්තර කරලා තියෙනවා. පංචකම්ම ආදියෙන් වෙන්වන එයට පිටුපාව සමාධි විදර්ශනා භාවනාව කරමින් හුදකලාව ඒකීව වාසය කරනවා. ආරණ්‍ය රුක්ෂමූල ශුන්‍යාගාර ආදී යම් විවේකස්ථානයකට පැමිණිලා වාඩි වීම සතපීම සිටීම සක්මන් කිරීම කියන මේ සතර ඉරියව්වෙම භාවනා කරමින් ඒකේම හුදකලාව වාසය කරනවා. අන්න ඒකට කියනවා කාය විවේකය කියලා. ඊළඟට චිත්ත විවේක චිත්ත විවේකෝච පරිසුද්ධ චිත්තානං පරම ඕදානප්පත්තානං කියලා තියෙනවා චිත්ත ඊතා පවිත්‍ර කරිටපත් කරගත් අයට තමයි මේ චිත්ත විවේකය කියන එක ලැබෙන්නේ ප්‍රථම ඥාණයෙන් නීවරණ ධර්මයන්ගෙන් වෙන් වෙනවා දෙවෙනි ධානයෙන් විචාරක විචාරයන්ගෙන් තුන්වෙනි ධානයේදී ප්‍රීතියෙන් හතරවෙනි ධානයේදී සුඛයෙන් මේ මේ විදිහට ඒ ඒ ආයෙන් වෙන්වීම තමයි චිත්ත විවේකය කියන්නේ. ආකාසානංචනාදී සියලු ධානමයකට අතුලත් වෙනවා ඒ වගේම සෝවාන් මාර්ග ඥානයෙන් සක්කා දෘෂ්ටි ආදී මේනෙන් වෙන්ගෙනවා. සකරදාගාමි මාර්ග ඥානයෙන් කාම රාග ව්‍යාපාද දෙකෙන් තුනී කරමින් වෙන්ගෙනවා. අනාගාමි මාර්ග ඥානයෙන් කාම රාග ව්‍යාපාද දෙකෙන් සහ පොලින් වෙන්ගෙනවා. රහත් මාර්ග ඥානයෙන් රූප රාග ආදී අනිකෝ සංයෝජනයන්ගෙන් වෙනවා. මේ ඔක්කොම ටික අතුලත් වෙන්නේ චිත්ත විවේකය කියන්නේ. ඊළඟට උපදි විවේකය. උපදි විවේකෝත නිරෝධෝ නිබ්බාණං විසංඛාරගතාන. සියලු සංස්කම් සංකත ධර්මයන්ගෙන් වෙන් වුණ නිර්වාණය උපදී විවේකය. මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ අහුවන විවේකය ගැන කියා දෙන්න කියලා. මෙන්න මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන තුන තමයි විවේකය කියන්නේ. මේ විවේකය ගැන කියා දෙන්න කියලා හිවේකයි. සම්පපදානක ඒ සම්පපදාන්ත කියන එකේ අරත දෙකක් තියෙනවා. ශාන්ති කියනවා නිර්වාණයට. ඒ නිර්වාණයට පැමුණාම සියලු කෙලෙසුන්ගෙන් සංසිඳෙනවා. ඒතං සංසං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමත කියලා දේශනාවේ තියෙනවා. ඒ සංසිඳීම තමයි ශාන්ති කියලා කියන්නේ ඒක අර්ථයක. ශාන්ති පද කියලා කියන්නේ ඒ ශාන්තිය වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට උපකාර වෙන ප්‍රතිපදාව. දැන් කරණීයත උත්තරේ සන්තං පදං කියලා වදාළෙත් මේ අර්ථයම තමයි. ශාන්ත වූ නිර්වාණයට පැමිණීමට උපකාර වෙන ප්‍රතිපදාව තමයි ශාන්ති පදං කියලා මෙතන දේශනා මොනවද මේ ප්‍රතිපදාව? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඉර්ධිපාදය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ සත්‍යක් බෝධිපාක්ෂික ධර්ම. ඒකට කියනවා සම්පති පද කියලා. මොකද ශාන්තිය නැති නිර්වාණය අවබෝධ කර ගැනීමට ප්‍රතිපදාව මේක තමයි. ඒකට සම්පේපදන්ත කියන්නේ නිර්වාණයත් නිර්වාණයට යන මාර්ගයක් මට කියලා දෙනවා. විවේකං සම්පේපදන්ත කියලා මේ ගාථාවේ සඳහන් වුණේ ඒකයි. අතං දිස්සා නිබ්බාන්ති භික්ඛු කටං දිස්වා නිබ්බාති බික්ඛු කියලා කියන්නේ කටං දිස්වා පක්ෂිත්තා තුලයත්තා තීරයත්තා විභායත්තා විභූතං කත්තා අත්තර රාගං නිබ්බාතය මේක අර්ථ විවරණය කරලා තියෙන්නේ එහෙමයි කෙසේ නුවණින් දැනගෙන තේරුම් අරගෙන තුලණය කළා තීරණය කළා ප්‍රකට කරගෙන වැඩි දියුණු කරගෙනද තමන්ගේ මේ රාගාදී ක්ලේශ ධර්මයන් නිමා දමන්නේ නිවීමටපත් කරන්නේ. ද්වේෂය, මෝහය ආදී සියලු කෙලෙස් මෙතෙන්ට අතුලත් වෙනවා. කොමන ආකාරයකට දැකලාද මේ රාගාදී ක්ලේශ ධර්මයන් නිවීමට පත් කරන්නේ ඒවා සංසිඳවන්න කියන එකයි ඒ කතංගිස්සා නිබ්බාද බික්කෝ කියන එකේ තේරුම. අනුපාදියාන ලෝකස්මින් සින්ති. ඒකත් ඒකටම සම්බන්ධ වෙනවා. අනුපාදියාන ලෝකස්මින් සින්ති මේ ලෝකයේ කිසිවක් අල්ලා ගන්න නැතුව කවර ආකාරයකින් අවබෝධ කරගෙනද භික්ෂුව රාග ද්වේෂ මෝහ මාන ආදී මේ කෙලෙස් නිමා දමන්නේ සංසිමීමටපත් කරගන්න. මෙතන තියෙනවා අනුපාදියාන ලෝකස්මින් කිංචේ කියනකොට උපාදාන හතරක් විස්තර කරලා තියෙනවා. උපාදාන කියලා කියන්නේ තදින් අල්ලා ගන්න. නායක මැඩියෙක් අල්ලා ගත්තා වගේ තදින් අල්ලා ගන්න. මොනවද අල්ලා ගන්නේ? දර වශයෙන් මේ පංච උපාදානස්කන්ධය තදින් අල්ලා ගන්නවා. උපාදානය කියන්නේ අනුපාදීයානෝ ලෝකස්මින් කිංච කියන්නේ අල්ලා ගන්න නැතුව මේ ලෝකයේ කිසිවක් අල්ලා ගන්න නැතුව. මෙතන උපාදාන හතරක් තියෙනවා. කාමෝපාදාන, ditthෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්තවාදෝපාදාන කියලා. කාමෝපාදාන කියලා කියන්නේ අපි නිතරම කියවෙන පංචකාමය මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා තදින් අල්ලා ගන්නවා. ඒවා බොහොම මිහිරි මధుර සුවදායක ඒවායි කියලා තදින් අල්ලා ගන්නවා. ඒවා අල්ලා ගැනීම ආශාවෙන් බදා ගැනීම තමයි කාමෝපාදානය කියලා කියන්නේ. ඊළඟට දිට්ඨෝපාදානය නෛකාකාර වැරදි දෘෂ්ටි සත්‍යය කුච්චලය ආදී දේවල් කියන වැරදි දෘෂ්ටි පක්කාදිත්‍යාදී මේ ඔක්කොම තමයි දෘෂ්ටි කියන්නේ. දිට්ඨෝපාදාන කියන්නේ වැරදි දෘෂ්ටි ඒ ඒ අය තදින් අල්ලා ගන්නවා. මේක තමයි හරි දේ කියලා මේක තමයි ඇත්ත කියලා අනෙක් සේරම බොරුයි කියලා මේක තදින් අල්ලා ගන්න. ඒ නිසා ඒකට කියන ditthු උපාදාන. තුන්වෙනි එක සීලබ්බතු උපාදාන. සීල වෘත. එදා බුද්ධ කාලේ නම් හිටියා නිර්වත්ත වාසය කරනවා. ඒකත් එක සීලයක්. තනි කකුලෙන් ඉන්න එක්තරා ශීලයක්. ගෙවල් හතකට වැඩි පින්ඳ පාත යන්නේ නැහැ. ඔයගේ විවිධාකාර දේවල් තිබෙනවා. මොනකටද මේ විමුක්තිය ලබන්නේ? වෘත කියලා කියන්නේ ශනක වෘත, ගෝ වෘත, අජක වෘත ආදී වෘත රැක්ක. මෙන්න මේ දෙකම එකතු කරලා තමයි සීලබ්බත කියලා කියන්නේ. මේවා ගැන තදින් අල්ලා ගන්න. තමන් කරන මේ සීලය තමන් කරන මේ වත ඒකාන්තයෙන්ම විමුක්තිය ලබා දෙන නියම මගයි කියලා හිතන් ඒවත් හදින්ම අල්ලගන්න. ඒකට තමයි උපාදාන වෙන්නේ. සීලබ්බතු උපාදාන. හතරවෙනි එක තමයි අත්වාදූපාදාන. ආත්මවාදය කියන එක. ඔය සක්කාදෘෂ්ටිය කියන්නේ මෙන්න මේකම තමයි. මේ ආත්මවාදය ගැන කතා කරනකොට සතර ආකාරයකින් මේක ගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී අටවිසි රූපය මේක සදාකානික ආත්මයක් පරමාත්මයක් කියලා ගන්නවා. ඔන්න එක කොටසක්. තව කොටසක් ගන්නා රූපවන්තං වා අත්තාන. වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ හතර ආත්මය වශයෙන් අරගෙන ඒ ආත්මය රූප තියෙන එකක් කියලා. දැන් ගුණ ඇති එක්කෙනාට කියනවා ගුණවන්තය කියලා. එයාගේ ගුණ තියෙනවා. ඒ වගේ මේ ආත්මය රූපය කියන එකක් කියලා අරගන්නවා. එහෙම කාණ්ඩිකුත් ඒ කාණ සිද්ධියයි. අත්තනිවා රූපං. එතනක් වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර ආත්මයේ වශයෙන් අරගෙන මේ ආත්මයෙහි රූපේ පිහිටා කියනවා කියලා ගන්නවා. ඒ එක කාණ්ඩයක් ගන්න හැකියි. රූප වශයෙන්ම අත්තාන ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර ආත්මය වශයෙන් අරගෙන මේ රූපයේ ආත්මය පිහිටා තියෙනවා කියලා ගන්න. ඔය සමස්කාණ්ඩයක් ගන්න හැටි. මේකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. ඔය විදිහට රූපය පිළිබඳව හතරයි වේදනාව පිළිබඳව හතරයි සංඥා පිළිබඳව හතරයි සංස්කාර පිළිබඳව හතරයි විඥානය පිළිබඳව හතරයි කියන හතරවරක් පහ 20ක් වෙනවා මෙන්න මේක තමයි අත්තමාදු උපාදාන සත්‍යය දෘෂ්ටිය කියන්නේ තෝකට මෙතෙන්දී එතකොට වදාරනවා කතං දිස්සා නිබ්බාති භික්ඛු අනපාදියානෝ ලෝකහමින් කිංචි මේ ලෝක කිසිවක් අල්ලා ගන්න නැතුව උපාදාන වශයෙන් ගන්න නැතුව එසේනම් දැකලා භික්ෂුව තමන් තුළ පවත්නා වූ රාග දෝෂ මෝහ මානාදී මේ කෙලෙස් නිවා ගමනවද සංසිඳනවද කියන එකයි එකෙන් අදහස් කරන්නේ. දැන් මේ ප්‍රථම ගාථාව පිළිබඳව තේරුම් කරලා දුන්නා. කවුද මේ ගාථාව ඇහුවේ? අර යමක මහා ප්‍රාතිහාරයේදී නිර්මිත බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. අපේ බුදුරජාණන් ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරු අදාරනවා. මුරං පපංච සංකායාති ඥාත්නා මන්තාත්නේති සම්බමුපරන්දේ යකාචිතං අජ්ජත්තං තාසං විනයා සදාතත සික්ඛේ මේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුර මේ ප්‍රපංච සංඛාවන්ගේ මූලයේ තේරුම් අරගෙන නුවණින් අස්මි කියන මානය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නයි. තමන්ගේ අධ්‍යාත්මයෙහි යම් කිසි තණ්හාවක් තියෙනවා නම් ඒව ප්‍රහාණය කර ගැනීම සඳහා හැමකල්ම සිහියෙන් යුක්තව ඉක්මන්නේ කියන එකයි ගාථාවෙන් අදහස්. නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළ ගාථාවට අපේ බුදුරජාණන් වහන්සේ මේ දුන්න පිළිතුර මූලම් ප්‍රපංච සංඛායාති ඤත්තා ප්‍රපංචා ජේව ප්‍රපංච සංඛා ප්‍රපංචම ප්‍රපංච සංඛා කියලා කියනවා සංඥා ප්‍රපංච සංඛා දිට්ඨි ප්‍රපංච සංඛා ධන වශයෙන් ප්‍රපංච දෙකක් මෙතන විස්තර කරනවා. තණ්හා ප්‍රපංචය, දිට්ඨි ප්‍රපංචය කියලා. මොකද මේ ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරනවා, පරක්කු කරනවා, පමා කරනවා කියන තේරුම. මොනවද ප්‍රමාද කරන්නේ? මේ සසරෙන් නික්මීමට නිර්වාණ අවබෝධයට නොදී ප්‍රමාද කරනවා. සාමිදියකින් කියනවා නම් මේ භවයේ රඳවා ගන්නවා. ප්‍රපංච කියන්නේ ඒකයි. භවයේ රඳවා ගන්නවා යන්න නොදී ප්‍රමාද කරනවා. නිවනට යන්න නොදී පරක්කු කරනවා. අනේ ඒවට තමයි ප්‍රපංච කියලා කියන්නේ. අපංච සංඛා කියන්නේත් ඒකමයි. මේක ශ්‍රාවකයන්ට නිතර ඇහෙන පදයක් නෙමෙයි. නමුත් අර්ථය කියන දෙනකොට තේරුම් ගන්නට තණ්හා පපංච මේ සසර ප්‍රමාදයටපත් කරන සසරෙන් නික්මීමට ඉදෙන දෙන පරක්කු කරන එක ධර්මයක් තමයි තණ්හා ප්‍රපංච. අනික තමයි දිට්ඨි ප්‍රපංච. වැරදි දෘෂ්ටි නැමැති මිත්‍යා දෘෂ්ටි නැමැති ප්‍රපංච. මේ දෙකයි මෙතන විස්තර වෙන්නේ. මේවට අරත විවරණය කරලා තියෙන ධම්මසරපේ සරියුත් මහ රහතන් වහන්සේ. මේක ඩිංගක් ගැඹුරු වගේ තමයි ඒ මොනවාට කල්පනාවට ගත්තාම තේරුම් ගන්න පුළුවන්. මූලං පපංච සංඛායාති ඤත්තා මේ පපංච සංඛා කියන ප්‍රපංචයන්ගේ මුල පදනම තේරුම් ගන්න මොනවද මේවට මුල වෙන්නේ කතමං තණ්හා පපංචස්ස මූලං තණ්හා ප්‍රපංචයට සංහාව නැති මේ සසර ප්‍රමාද කරන පරක්කු කරන ධර්මයට මුලම කර්ත අවිද්‍යා මූලං අයෝනිසෝ මනසිකාරෝ මූලං අස්මිමානෝ මූලං අහිරිකං මූලං අනුත්තප්පං මූලං උද්ධච්ඡං මූලං කියලා විස්තර කරනවා අවිද්‍යා මූලං ඒ තණ්හා දෘෂ්ටි ප්‍රපංචයන්ට මුල මොකද්ද අවිද්‍යාව අවිද්‍යාව කියනකොට මේ දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු පදයක් බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල තියෙනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තිබෙන අඥානය නොදැනීම තේරෙමක් නැතිකම අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. අපි සමඩින්ගක් ගන්නකොට බුදුරජාණන් වහන්සේ ඉපාම සැකෙමින් දුක කියලා දේශනා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒකට පංච උපාදානස්කන්ධය නැමැති මේ දුක්ඛ සත්‍යයේ පිළිබඳව අඥාන. පංච උපාදානස්කන්ධය පිළිබඳව අඥානය නිසා මොකද වෙන්නේ? සංහා පපංච, දිට්ඨි පපංච කියන ඒවා තිබෙනවා. දැන් අපට දකින්න තියෙනවනේ පංච උපාදානස්කන්ධය නැමැති මේ දුක්ඛේ අඥානං කියන කාරණය නිසා සත්‍යය ප්‍රත්‍යඥයෝ පංච උපාදානස්කන්ධය මේ ජීවිතය පිළිබඳව ඒක හැඩවැඩ ගන්නන්න ලස්සන කරන්න කොච්චර දේවල් කරනවද? මේක විකෘති කරනවා. නොයෙක් විරාසිතා කරනවා නොයෙක් වර්ණ ගන්නවා নানা ප්‍රකාර දේවල් මොකද මේ දුක්ඛේ අඥාන පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන අඥානය නිසා අන්නේ එක සංනා දෘෂ්ටි කියන මේ ප්‍රපංචයන්ට මුලද ඊළඟට අයෝනිසෝ මනසකාරෝ මූරං අයෝනිසෝ මනසිකාරයේ මුල වෙනවා. මේ දෙකටම මේ කාරණා ටික තමයි මුල වෙන්නේ. සංහා ප්‍රපංචයට දෘෂ්ටි ප්‍රපංචයට දෙකටම මුල වෙන්නේ මේ කියන ලද කාරණා තමයි. අයෝනිසෝ මනසිකාරෝ මූලං. අයෝනිසෝ මනසිකාරයේ මුල වෙනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ අපි මේ පංච උපාදානස්කන්ධයට ජීවිතය කියලා ගන්නම ඒ ජීවිතය නුනුවණින් සලකන නিত্য සුඛ ආත්ම සුභ එකක් ඇටියට ගන්නවා. සදාකාලික එකක් ඇටියට ගන්නවා. ඒක තමයි අයෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කියන්නේ නিত্য එකක් නෙවෙයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ එකක් හැටියට ගන්න. ඒක යෝනිසෝ මානසිකා. එතකොට නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගන්නම අයෝනිසෝ මානසිකා. ඒ විදිහට අයෝනිසෝ මානසිකායෙන් ගැනීමෙන් මේ තණ්හා දෘෂ්ටි කියන ප්‍රපංච දෙක පහළ වෙනවා. ඒකට පදනම මුල ඒක තමයි. අස්මිමානෝ මූලං. මමය කියන මානය. මානේ නෙක් ප්‍රභේද තියෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා මූලික වශයෙන් තුනක් තියෙනවා. සෙය්‍යමාන කියන්නේ කවුරු හරි ගුණවතෙක්, ධනවතෙක් ඉන්නවා නම් මම ඒගොල්ලන්ටත් වැඩි එහෙලයි කියලා ගන්නවා. සදිසමාන කියන්නේ ඒ වගේ ගුණවතෙක්, සිල්වතෙක්, ධනවතෙක් ඉන්නවනම් එයත් එකයි මමත් එකයි කියලා සමානත්වයෙන් සැලකනවා. හීනමානය කියන්නේ Taman අනේ ඔක්කොටම වැඩිය පහළයි. පහක් කියලා ඒ විදිහට ගන්නවා. එතකොට මේ මානය මොකද වෙන්නේ? සංනා දෘෂ්ටි ප්‍රපංචයන්ට මුල වෙනවා. අහිරිකම් මූලං අනුත්තප්පං මූලං අහිරික අනුත්තප්ප කියන්නේ පාපයන්ට ලැජ්ජාව නැතිකම භය නැතිකම පස්පව දස කුසල් කරන්නට අපරාධ කරන්නට ලැජ්ජාව නැතිකම භය නැතිකම තමයි අහිරික අනුත්තප්ප කියන්නේ එතකොට මේ දෙකත් තණ්හා ප්‍රපංචයට දෘෂ්ටි ප්‍රපංචයට පදනම වෙන මූලක. උද්දච්චං මූලං. උද්දච්චයත් මුල් වෙනවා ප්‍රධාන වෙනවා පදනම වෙනවා. උද්දච්චය කියන සිත විසිරී යනවා. මේ පායන කාලට ගුරු පාරවල් වල වාහන යනකොට දූවිලි යන්නේ විසිරීලා අන්න ඒ වගේ. විසිරී යන ගතිය තමයි උද්දච්චය කියන්නේ. ඒකත් තණ්හා ප්‍රපංචය, දිට්ඨි ප්‍රපංචය කියන මේ දෙකට මූල කාරණයක් වෙනවා. ඒකට මූලං පපංච සංඛායාති ඤත්තා කියන වදාළ ඒකයි. මේ පපංච සංඛාවන්ගේ මුල තේරුම්මයි. මන්තා අස්මේති සම්බ මොපරුන්ති. මන්තා කියන්නේ ප්‍රඥාවට කියන නම. මන්තා උච්චති පඤ්ඤා ඊළඟට මේ ප්‍රඥාවෙන් මේ කියන දේවල් ප්‍රහාණය කරනවා. දැන් ප්‍රඥාව නැතිනම් රූපේ අස්මේති මාන. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පහ මම වෙමි කියන මානය. අස්මේති ඡන්தோ ඒ කියන්නේ සංහා ඡන්දය ඇති කරගන්නවා. අස්මේති අනුසයෝ ඒ ගැන අනුශේ පහළ වෙනවා. එතකොට මෙන්න මේ මන්තා අස්මේති සම්බ මුපරන්දේ. මේවා සේරම උපරන්දේ කියන්නේ විනාශ කරනවා, ප්‍රහාණය කරනවා, දුරු කර ගන්න ඕනේ කියන එකයි. කොට පපංච සංඛා කියන තණ්හා දෘෂ්ටිමානයන්ගේ මුල තේරුම් අරගෙන ඊළඟට නුවණින් අස්මිමානය කියන එක මමය කියන මේ මානය සේරම වලකානන්න ඕන ප්‍රහාණය කරන්න ඕන කියන එකයි ඒ පදයෙන් අදහස් කරන්නේ. යාකාටි තණ්හා අජ්ජත්තං තමන්ගේ අධ්‍යාත්මයෙහි යම්කිසි තණ්හාවක් තියෙනවා. එතන අධ්‍යාත්මය කියනකොට තමා තුල තණ්හාව තියෙනවා කියලාත් ගන්න පුළුවන්. තමන්ගේ හිතේ තණ්හාව තියෙනවා කියලාත් ගන්න පුළුවන්. මොකද තමන්ගේ අධ්‍යාත්මයේ යම් කිසි තණ්හාවක් තියෙනවා. සාසංගිනය සදා සතෝ සික්ඛේ ඒව ප්‍රහාණය කිරීම සඳහා සදාකල්හිම සිහියෙන් ඇසිරෙන්නේ ඉක්මන්නේ සදා සත සික්ඛේ අර තමන්ගේ චිත්තසංතානයේ තිබෙන තමන්ගේ අධ්‍යාත්මයේ තිබෙන සංහාව ප්‍රහාණය කිරීම සඳහා සදාකාලින්ම නිරන්තරයෙන්ම සිහියෙන් හික්මන්නේ. එතන සතෝ කියනකොට නිතරම අදහස් කරන්නේ සතර සතිපට්ඨාන සිහිය. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨාන පිළිබඳව සිහිය පිහිටවන්න. සදා සතෝ කියන්නේ නිරන්තරයෙන්ම කර්මස්ථානයේ පරිහරණය කරන සිහියෙන් යුක්තව. සදා සතෝ සික්කේ හික්මන්නේ. හික්මනවා කියන්නේ මොකක්ද? සිග්මියෙන් තුනක් තියෙනවා තිස්සෝ සික්ඛා. ශික්ෂා තුනක් තියෙනවා. අධිශීල සික්ඛා, අධිචිත්ත සික්ඛා, අධිප්‍රඥා සික්ඛා කියලා. අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා කියන මේ තුන් ශික්ෂාවෙහි හැසිරෙන්න කියන එක තමයි ඒ ගාථා පාදයෙන් අදහස් කරන්නේ. ඊළඟට මේ ශික්ෂා තුන විස්තර කරලා තියෙනවා. කතමා අධිශීල ශික්ෂා. අධිශීල ශික්ෂාව කියන්නේ මොකක්ද? එද බික්ඛු ශීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේත වඤ්ජේත බයදස්සාවේ සමාදාය සික්ඛති සික්ඛාපදේ මේ ශාසනයේ භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනවා. ආචාරයෙන් ගෝචරයෙන් යුක්ත වෙනවා. මෙයා විස්තර කරන්නට කල නෙමෙයි ස්වල්ප මාත්‍රෝ වරදෙහි බය දකමින් ශික්ෂාපද මනාකොට ආරක්ෂා කරගෙන වාසය කරනවා. මේක තමයි අධිශීල ශික්ෂා. මේ භික්ෂුන් වහන්සේලාගේ වශයෙන් තමයි දේශනාව තියෙන්නේ මේකම තමයි විහෙතෙන් වතන්ට අධිශීල ශික්ෂාව ප්‍රාතිමෝක්ෂ සංවරය සීලය ප්‍රාතිමෝක්ෂ කියන වචනේ එක තේරමක් තමයි සසර ආපාදකෙන් මුදවනවා කියන්නේ මේ තේරුම් වලට අනුව උපාසක උපාසිකාවන්ගේ පංචශීලය අෂ්ටාංග සීලය ආදී මේවත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලේම තමයි. ඒකත් අදි සීලය වෙනවා. මෙන්න මේක තමයි අදි සීලය කියලා කියන්නේ. කතම අදි චිත්ත ශික්ෂා. අදි චිත්ත ශික්ෂාව කියන්නේ මොකන්ද? හිත බෙක්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං තේති සුඛං පඨමඥානං උපසම්පද්ද විහෙර මේ ශාසනයේ භික්ෂුව යෝගාවචරය කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විතරක විචාර ප්‍රේති සුඛ ඒකාග්‍රතා කියන අංග පහෙන් යුක්ත වූ ප්‍රථම ඥානය උපදවාගෙන ඒකට එළඹ වාසය ඊගාවට විතරක විචාර දෙක ප්‍රහාණය කළා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග තුනෙන් යුක්ත දෙවෙනි ධ්‍යානය උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා ඊගාවට ප්‍රේතියන් ප්‍රහාණය කළා සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකෙන් යුක්ත තුන්වෙනි ධානය උපදවාගෙන ඒකට එළඹ වාසයක හතරවෙනුම සුඛයත් ප්‍රහාණය කළා ඒකාග්‍රතාවයෙන් උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධානය උපදවාගෙන ඒකට එළඹ වාසය කරනවා. මෙතෙන්දී පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන හතර අදි චිත්ත ශික්ෂාව හැටියට දේශනා මට තාසං විනයා සදා සතෝ සික්ඛේ කියලා වදානේ සදා කල්හි මාර තණ්හාව ප්‍රහාණය කිරීම සඳහා මේ අදි සීල ශික්ෂාවේ හික්මෙන්නට ඕන අධිචිත්ත ශික්ෂාවෙහි හික්මෙන්නට ඕන. කතමා අධිපඤ්ඤා ශික්ෂා. අධිප්‍රඥා ශික්ෂාව කියන එක මොකක්ද? ඉදබෙක්කු පඤ්ඤමා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගත අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනී මේ විස්තරයේ මේ පදපේදී බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල අතුලත් වෙලා තියෙනවා. මේ ශාසනයේ භික්ෂුව යෝගාවචරය පඤ්ඤමා හෝති. ප්‍රඥාවන්තේ ඥානවන්තේ වෙනවා. ඒක කොහොමද? උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගත. උද්‍යත්තගාමිනියා කියන්නේ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්ත මේ ඇතිවීම නැතිවීම දක්නා නුවණ ලැබෙන්නේ විදර්ශනා භාවනාවේදී මාර්ග ඥානයේ විදර්ශනා භාවනාවේදී මේ රූප වේදනාදී ධර්ම අනිත්‍ය වශයෙන් සලකනකොට මෙම ඇතිවීම නැතිවීම හොඳට ප්‍රකට වෙනවා. වහ වහ ඇති වෙලා නැති වෙලා යනවා කියලා තේරම අවබෝධය එක ඇති වෙනවා. ඒක තමයි උද්‍යස්ත ගාමිනී ප්‍රඥා කියලා කියන්නේ. මාර්ග ඥානයකදී මේක බොහෝම ඉහළ මට්ටමකින් සියුම්ම ඇතිවීම නැතිවීම දකිමින් පහළ වෙනවා. නමුත් මෙතන අදහස් කරන්නේ පූර්ව භාග ප්‍රතිපදාවක් වගේ පේන නිසා විදර්ශනා ඥාණයෙන් යුක්ත වෙන අතිවීම නැතිවීම දක්නා නොලින් යුක්තද ඒ වගේම අරියාය කෙලසුන්ගෙන් වෙන්වෙච්ච ඊටාම නිර්මල වූ පවිත්‍ර වූ නුවණින් යුක්ත වෙන නිබ්බේධිකාය නිබ්බේධික ප්‍රඥාව කියන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල ස්කන්ධය බිඳ ගැනීමට සමත් වූ ප්‍රඥා. ඒකට නිබ්බේධ භාගය ප්‍රඥා කියලා කියනවා. ඒ විදර්ශනා ප්‍රඥාවලත් කියනවා නිබ්බේධ භාගය කියලා. මාර්ග ප්‍රඥාවලත් කියනවා නිබ්බේධ භාගය කියලා. විදර්ශනා ප්‍රඥාවේදී ලෝභ දේශ මෝහ කියන මේ කෙලෙස් කඳු ලෞකික වශයෙන් බිඳනවා. ලෝකෝත්තර අවස්ථාවේදී මාර්ග ඥානයකදී ඒ ඒ මාර්ග ඥානයේ හැටියට මේ ලෝභ දේශ මෝහ කියන කෙලෙස් කඳු සහ මුලින්ම බිඳනවා. ඒ නිසා ඒ ප්‍රඥාවට කියන නිබ්බේධික ප්‍රඥාව කියලා. පිරිසිදු පවිත්‍ර වූ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. මනාකොට දුක් කෙලවර කිරීම සඳහා පමුණුවන ප්‍රඥාව. ඒකත් විදර්ශනා ප්‍රඥාවක් ගන්න පුළුවන් මානක ප්‍රඥාවක් ගන්න පුළුවන්. දැන් විදර්ශනා ප්‍රඥාව ගන්නකොට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ උද්‍යාවීමේ භංග භය ආදී මේ ඥාන අටක් තියෙනවනේ. උද්‍යව්‍ය භංග බය ආදීනව නිබ්බිදා මුංචිත කම්මතා පටිසංකා සංකාරුපේක්ෂා කියන අටයේ අච්ඡානුලෝමික ඥානය කියන එකයි නම. මෙන්න මේක තමයි මේ විදර්ශනා ප්‍රඥාව කියලා කියන්නේ. ඒ විදර්ශනා ප්‍රඥාව සම්මා දුක්ඛක්ඛය ගාමිනී කියන මනාකොට දුක් කෙලවර කිරීම සඳහා පමුණවන එක. ඊළඟට මාර්ග ප්‍රඥාවත් මනාකොට දුක් කෙලවර කිරීම සඳහා පමුණුවන මේ අධි අධි ප්‍රඥා ශික්ෂාව කියන එක විස්තර වෙන්නේ මේ අධි ප්‍රඥා ශික්ෂාවෙන් යුක්තයි ඊළඟට එතන් දුක්ඛන්ත යතහ භූතං පජානා මේ දුකයයි කියලා මනාකොට තේරුම් ගන්න කලින් විස්තර කළ හැටියට ඊටාම කැටියෙන් දුක කියන්නේ පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධයේ දුක් ගොඩක් කියලා යතහා භූතං පජානාති සත්වාකාරය අත්ත අත්‍යකයෙන් තේරුම් ගන්නවා ඒකත් ආදී ප්‍රඥා ශික්ෂාවට අතුලක් වෙනවා ඒ වාගේම අයං දුක්ඛ සංයෝත යතහ භූතං පජානාති. මේ දුක්ඛ තිකීමේ හේතුවයි කියලා ඒකත් මනාකට තේරුම් ගන්න. අයං දුක්ඛ නිරෝධෝති යතහ භූතං පජානාති. මේ දුක් නැති කිරීමයි කියලා මනාකට තේරුම් ගන්න. අයං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති යතහ භූතං පජානාති. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාමයි කියලා මනාවට තේරුම් ගන්න. මෙතන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග වශයෙන් අධි ප්‍රඥා ශික්ෂාව වැඩෙන හැටි තමයි මේ දේශනාව. කලින් අර උද්‍යස්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියලා විදර්ශනා ප්‍රඥා මාර්ග ප්‍රඥා වශයෙන් අධිප්‍රඥා ශික්ෂා විස්තර කළා. ඊළඟට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග වශයෙන් උත් මේ අධිප්‍රඥා ශික්ෂාව අර්ථ විවරණය කළා. මේ ඔක්කොම කරලා තියෙන ධම්මසේවිනේ සරියුත් මහ තෙරුන් වහන්සේ. තාම රසවත් ටිකක් ගැඹුරු ගතියෙන් යුක්තව තාම නිවැරදිව ඒව අර්ථ විවරණය කළා. ඊගාවට ඉමේ ආශවාති යතහ භූතං පජානාති. මේ ආශ්‍රවයයි කියලා සත්‍යාකාරයෙන් ඇත්තහත්‍යයෙන් අවබෝධ කරගන්න. ආශ්‍රව තියෙනවා හතරක් කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. මේවට ආශ්‍රව කියන්නේ මොකද? මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට රූප සද්දාදී අරමුණු ගැටුණහම ඒ ඉන්ද්‍රියයන්ගෙන් ගලනවා කියන අර්ථයෙන් ආසව කියනවා. දැන් පොල් මලෙන් කිතුන් මලෙන් රාමයස් වෙන්න වගේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට රූප සද්දාදී අරමුණු ගැටුණාම මේ කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව ගණා හැලෙනවා ගණන්න පටන් ගන්නවා. ඒ අර්ථයනොත් ආශ්‍රව කියනවා. ඊළඟට අවේචේ පටන් අකටිනා බඹලවතේ පැතිරී පවතිනවා කියන අර්ථයනොත් ආශ්‍රව කියනවා. තුන්වෙනි අර්ථය බොහෝ කාලයක් පල්මෙලා තියෙනවා කියන අර්ථය. දැන් මේ පිප්පල්යාසව ආදී ආයුර්වේද ඖෂධ තියෙනවා ඒවා කලක් පොළොව යට පල් කරලා තමයි හදන්නේ. ඒ වගේ මේ සත්‍යංගයේ චිත්ත සංතානවල කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්‍යාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රමයන් බොහෝ කාලක ඉඳලා පල් වෙලා තමයි තියෙන්නේ. කාමාශ්‍රව කියලා කියන්නේ අපි නිතර කතා කරන මේ පංචකාමයේ පිළිබඳව තිබෙනා වූ ආශාව, කැමැත්ත, චන්දනාගය, ඒවට ගැටවීම, බැඳීම මේක තමයි කාමාශ්‍රය කියන්නේ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ අරමුණු පහ නිසා මේ කාමාශ්‍රව ගලන්න පටන් ඒවට කියනවා කාමාශ්‍රවය කියලා. ඊළඟට භවආශ්‍රවය. භවය පිළිබඳව තිබෙනා වූ ආශාව. හැම සතෙක්ම මේ භවය පිළිබඳව මහ පුදුම ආශාවක් තියෙනවා. කාම රූප අරූප කියන මේ භව තුන ගැන පංච උපාදානස්කන්ධයත් මේ භවය. භවය පිළිබඳව සදබන ආශාවක් තියෙනවා. මේ ආශාව නිසා තමයි මරණයට කැමතිවන්නේ. යම් ඛේද ජනක සිද්ධියක් විපතක් ඇති වුණාම පණ කඩාගෙන දුවන්නේ මොකද? මේ භව ආශාව නිසා. මිනිස්ය පමණක් නෙවෙයි, නිරේ දුක් විඳින නිරිතත්ත්වය. ඒකෙන් මැරෙන්න කැමති නැහැ මේ භව ආශාව මේ සත්‍යය මිනිස්යාගේ දර හැම කෙනෙක්ම මරණයට බය මැරෙන්න කැමති නැත්තේ මොකද මේ භවය පිළිබඳව තිබෙනා වූ ආශාව හේතුකට. ඒක තමයි භවාශ්‍රව කියලා කියන්නේ. භවය පිළිබඳව තිබෙනා වූ ආශාව. ඊළඟට දිඨාශ්‍රවය දෘෂ්ටි කියනකොට සේදම වැරදි දෘෂ්ටි මේකට අතුලක් වෙනවා. දැන් බුද්ධ කාලේ තිබුණ දෙසත මිත්‍යා දෘෂ්ටි කියලා 62ක් මේ සේරම ආශ්‍රවයන් දිත්‍යාශ්‍රවයට අතුලක් වෙනවා. රූප සද්දාදී අරමුණු ගැටුණාම ඒවා සදාකානිකය ආත්මය ආදී වශයෙන් දෘෂ්ටි හැටියට ගන්නවා. අනේක තමයි දිඨාශ්‍රවය කියලා කියන්නේ. අනේක අවිජ්ජාශ්‍රවය. කලින් ඩිංගක් විස්තර කරලා දුන්නා දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයේ පිළිපියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තිබෙන අඥානය තමයි අවිජ්ජාව කියන්නේ. මේ ආශ්‍රව හතර. මේ ආසවාති යථාභූතං පජානාති මේ ආශ්‍රව ධර්ම කියලා සත්‍යාකාරයෙන් ඇත්ත ඇතිසැටියෙන්ම අවබෝධ කරගන්න. අයං ආශ්‍රව සමුදයෝති යථා භූතං පජානාති. මේ ආශ්‍රවයන් ඇති කරලා දෙන හේතුවයි කියලා සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. අයං ආශ්‍රව නිරෝධෝති යථා භූතං පජානාති. මේ ආශ්‍රව නිරෝධයයි කියලා සත්‍යාකාරයෙන් ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරගන්න. අයං ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාති යථා භූතං පජානාති. මේ ආශ්‍රව නිරෝධ කිරීමට යන ප්‍රතිපදාවයි කියලා සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. ඒකට මේකත් ඇතුළත් වෙන්නේ අධිප්‍රඥා ශික්ෂා. දැන් මුලින්ම අර ප්‍රඥා වශයෙන් උද්‍යත්තගාමිනී ආදී හැටියට ආදි ප්‍රඥා ශික්ෂා විස්තර කරනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයේ වශයෙන් ආදි ප්‍රඥාව විස්තර කරනවා. ඊළඟට ආශ්‍රව වශයෙන් විස්තර කරනවා. මේ විස්තර කරන්නේ මොනවද? තාසං විනයා සදා සතෝ සික්ඛේ කියලා වදාරන්නේ. ඒ තමන්ගේ අධ්‍යාත්මයේ පහළ වෙන තණ්හාව ප්‍රහාණය කිරීමට සදාකල්හිම සිහියෙන් යුක්තව හික්මන්නේ. කොහොමද හික්මන්නේ? අධි සීල ශික්ෂා, අධි චිත්ත ශික්ෂා, අධි ප්‍රඥා ශික්ෂා කියන මේ පිළිවෙල. අධි සීල ශික්ෂා කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දුන්නා. අධි චිත්ත ශික්ෂාව කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා ඊළඟට අදි ප්‍රඥා ශික්ෂා විස්තර වශයෙන් අර්ථ විවරණය කළා. පඤ්ඤා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ ආදි මේ කොට. ඊළඟට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් විස්තර කළා. ඊළඟට ආශ්‍රව ආශ්‍රව සමුදය ආශ්‍රව නිරෝධය ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදා වශයෙන් උත් විස්තර කරා. මේක තමයි අදි ප්‍රඥා ශික්ෂාව කියන්නේ. සාසං විනයා සදාසතෝ සික්ඛේති. අර කියාපු තමන්ගේ අධ්‍යාත්මයේ ඇති වෙන සිතෙහි ඇති වෙන තණ්හාවන් සාසං තණ්හානං විනයාය. ඒ ඇති වෙන තණ්හාව නැති කිරීම ප්‍රහාණය කිරීම සඳහා පටිවිලයාය නැවත නැවත ප්‍රහාණය පහනාය ප්‍රහාණය කිරීම ඕපතමාය සංසිඳ වීම සඳහා පටිනිස්සග්ගාය බහැර පිරීම සඳහා පටිප්පස්සන්දිය සංසිඳ වීම සඳහා අදිශීලම්පි සික්ඛේය අදිචිත්තම්පි සික්ඛේය අදිපඤ්ඤම්පි සික්ඛේය දැන් මෙතන කියවුණා සාසංවිනයා සදා සතව සික්ඛේ කියන පදවපේලියක් ඒකේ අර්ථය තමයි ඒකේ. ඒ සියලු තණ්හාවන්ගේ ප්‍රහාණය සඳහා සංසිඳ වීම සඳහා අදි සීල ශික්ෂාවේ හික්මෙන්නය අදි චිත්ත ශික්ෂාවේ හික්මෙන්නය අදි ප්‍රඥා ශික්ෂාවේ හික්මෙන්න කියලා හිතන් මේ අන්තිම කොටසෙන් කියන්නේ. පින්වත්නේ දැන් අපේ කාල වේලාවත් ගෙවි යනවා මේ තුවටක සූත්‍රයේ ගාථා දෙකක් අද විස්තර කළේ තව ගාථා රාශියක්. මේක ඉතාමත්ම විස්මිත දේශනයක්. මේ මුලින් වදාළ ගාථාව නිර්මිත බුදුරජාණන් වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. බලන්න ලක්ෂණ හිත හිත පෙනවන විස්මිත කාරණය. ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව ප්‍රශ්නයට ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ උත්තර දී වදාළා. මෙන්න මේ ප්‍රශ්නයයි උත්තරයයි තමයි අද මේ ධර්ම දේශනාවට ඇතුළත් කරගත්තේ. මේ වගේ තව ප්‍රශ්නෝත්තර රාශියක් තියෙනවා. ඉතින් මේ වගේ සුළු කාලයකදී වගේ විස්තරයක් කරන්නට බෑ. අදට අපේ කාලය ගෙවිගෙන යනවා. මේ ධර්ම දේශනාව ඩිංගක් ගැඹුරු ගතියෙන් යුක්තයි ශ්‍රාවකයන්ට ටිකක් මනස මෙහෙයවලා හිතන්නට කාරණා බොහොම තියෙනවා. ඒ නිසා හැමදෙනා මේ ගැන හිතලා මතලා තේරුම් කර ගැනීමට වෑයම් කරන්නට ඕන. ඒ වගේ මේ තණ්හා ආදී මේවා ප්‍රහාණය කර ගැනීමට කටයුතු කරන්න ඕන. මේ නෛර්යානික ශාසනයේ සමාධි දර්ශනා භාවනා ගුණ ධර්මයන් වඩලා මේ කියන ලද තණ්හා ආදී දුරු කරලා හිතන් ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට හැමදෙනාම උත්සාහවන්ත වෙන්න ඕන ප්‍රාර්ථනා කරගන්නට ඕන